අවසරයි මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි වතාවටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදුපති ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු වෙන කිය යුතු කළ යුතුක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියන ආරාධනාව ඇතුව රජි මහත්තයට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න එකින් එක සභාගත කරන්න. අවසරයි ප්‍රහඳුරණේ. තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආසනයේ හිඳ ප්‍රථමව ශරීරයේ සම්බර්තාව සහ වේදනාවන් ආමවන ආකාරයට ඉරියව් වෙනස් කරගත්තෙමි. සිත ශරීරයට ගෙනීම මේ මොහොතේ මේ ඉරියව්වේ සිත බවට සිය තියාගෙන මද වේලාවක් ශරීරයේ දෙස බලා සිටිමි. ඉන්පසු ක්‍රමයෙන් හුස්ම වැටීම ගැනීම කෙරෙහි සිත යොමු කළා. හුස්ම ඉහළට ඇදී එන විට හුස්ම ගැනීමක් හුස්ම ගැනීමක් ලෙසද හුස්ම හෙළන විට හෙලීමක් හෙලීමක් ලෙසද මෙනෙහි කළේ. නාසයේ හුස්ම ස්පර්ශ වන ස්ථානයට අවධානය තබාගෙන හුස්ම නාසයේ ස්පර්ශ වන තැනට සිත යොදාගෙන සමහර විට හුස්ම වාර එකක් දෙකක්ද සමහර විට 10ක් 15ක්ද සිහියෙන් සිදු කළ හැක. සිහියෙන් යුතුව එසේ කරද්දී සිත නාසයේ වාතය ස්පර්ශ වන තැන පවතින බවත් හුස්ම ස්පර්ශ වීම පමණක් දැනේ. සිත විසිරී නොගියේ නම් එය පමණක් දැනේ. මෙලෙස වැඩි වේලාවක් සිටන විට නොදැනත්වම නින්දක වැටෙන ආසේ දැනෙන අතර ආස්වාස ප්‍රස්වාසය ගැන සිත නැති බවත් මොහුන බර බවත් මෙන් දැනෙනවා. සිහිය මොහුනේ පවතිතොත් පවතිනක් මෙන් දැනේ. බෙල්ල ඉබේ පාත් වී ඇති බව දැනේ. මෙම නිින්දෙන්ම ක්‍රමයෙන් බෙල්ල එසීමටද හැකි බව දැනේ. වැරදි නිවැරදි කර ගැනීමට ඔබ වහන්සේගෙන් කරුණු දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට උතුම් වූ අමාමා නිවන් සම්පත්තියෙන් සැනසීමේ වාසනාව උදා වේවා. පළවෙනි දවසේ දෙවෙනි දවසත් එක්ක සංසන්දනය කරනකොට කරන්න ඕන දේ වැටහිච්ච බවක් මේ ප්‍රකාශයේ තියෙනවා. ඒ වගේම දැකපු දේ ලියන්නේ කොහොමද කියන එක පිළිබඳවත් දියුණුවක් පේන්න තියෙනවා. නමුත් අපිට ඒකට වෙලා ගත්ත නිසා මෙන්න මේ විදිහේ අදහසක් ඉදිරියේ තියාගන්න පුළුවන්, හිතේ තියාගන්න පුළුවන් දියුණුව සඳහා මේ විදිහට අපි කය ඉරියව්ව කීකරු කරගෙන අරමුණ මූණට මූණ දාලා ආශ්‍රද ප්‍රසස දෙකක් හෝ 10ක් 15ක් හරි බලන්න පුරුදු නැහැ කියලා කියන්නේ අපේ පරමාර්ථය වෙන්න ඕනේ. ඒකට අල්ලගත් අරමුණ දිගේ මොන විදියට යාප් වෙලා හරි මොන විදියෙන් බැගෑපත් වෙලා හරි එක දිගට මේ සතිය අකණ්ඩව පවත්වන එක එහෙම පවත්වනකොට ශේෂයක් පේනවා ඒ අරමුණ ශීඝ්‍රයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා ඉතින් ඉස්සල්ලා අපි අරමුණේ ආශ්වාස ප්‍රශ්වාස දෙක සංසන්දනය කරාට පස්සේ හිතා ගන්න බැරි තරම් වේගෙන් ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස්කම් වගේක් වෙනවා. ඒක විතරයි මේ ලියුම කියවනකොට මතක් කරන්න කියම වෙන්නේ. මේ දීලා තියෙන දැනුම තුකන් එහෙමම තියාගන්න. එහෙමම ඉරියව්ව සකස් කරගන්න. එහෙමම ආනපාන යාලු කරගන්න. එහෙමම ආනපානෙත් එක්ක යන පවතින අඛණ්ඩව තියෙන සතිය දිනු පවණු කරගෙන තමන්ගේ සාමාන්‍ය බුද්ධියෙන් ඒ ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස්කම් වර්ගයක් තියෙනවා. මට දැන් ඒක තමයි බලන්න තියෙන්නේ. ඒක නිසා පාඨ පුරුදු දැනුමතුකම් වලින් ඉතින් ගිහිල්ලා කොහොමද බලන් ඉන්නකොට ඉන්නකොට ආශ්වාසය වෙනස් වෙනකන් ප්‍රශ්වාසය වෙනස් වෙනකන් කියලා බලනකොට ඒකට සාපේක්ෂව කයේ ගොඩක් වෙනද නොතිබිච්ච තරම් විස්තර වැටෙන්න පටන් ගන්නවා. ඒක වාසියට තියාගන්න. නමුත් ගමන දිගටම යන්න ඕනේ. ආශ්වාස ප්‍රශ්වාසයට සාපේක්ෂව යනකොට තමයි තේරෙයි ලෑස්ති වෙලා යන මිනිහයි ලෑස්ති වෙලා යන්නේ නැති මිනිහ අතර කතාව සම්පූර්ණයෙන් වෙනස්. මේම වෙනස්කම් වර්ගයක් තියෙනවා මම ඒක බලන්න යන්න ඕනේ දැනගන්න යන්න ඕනේ කියන මනුස්සයා දවල් යන මනුස්සයෙක් වගේ. මොනව වෙනවද දන්නේ නැතුව යන මනුස්සයා අන්ධකාරය යන මනුස්සයෙක් වගේ. ඒ නිසා මේ ඇහැ පෑදෙන්න මේ දවල් එළිය වට ගන්න නම් මෙතෙන් එනකම් භාවනා හදා ගන්න. හදාගෙන කමටහන සුද්ධ කරගෙන අනිත් දවසේ යන්න ඕනේ. ආස්වාසයෙන් ආස්වාසයට වෙන වෙනස්කම් දක්නාසුලුව ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙන වෙනස්කම් දක්නාසුළු අනිත්‍යවා සද්ද වේදනා හිතවිලි ඒවත් එක ජාම බේරගෙන දිගට පවත්වන්න පුරුදු වුණොත් Tamanට අර මේ බෝවින ලෙඩක් තියෙන තැනකට එන්නත් කරගත්ත මිනිස්සේ කියහම මේ ලෙඩේ වෙයි බෝවෙන්නේ එන්නත් කරගත්තේ නැති මිනිස්සයා ගියොත් බයෙන් යන්නේ ලෙඩෙත් හැදෙනවා. ඒ වගේ තමයි මේ කමඨාන සුද්ධ වෙලා යනවනම් ඒ අහල පහල තියෙන හැම එකක්ම හරහා අරමුණ සියුම් වෙද්දිම යන්න පුළුවන් වෙයි අරමුණ කඩා ගන්න නැතුව. ඒ නිසා ඒ කමඨහන සුද්ධ කරගෙන මේ විදිහට වෙනස්කම් වලට ලෑස්ති වෙලා සියුම් භාවයට ලෑස්ති වෙලා යන්න. එතකොට සතියේ සුවිශේෂී සියුම් වීමක් ප්‍රනීත වීමක් සහ කාර්යක්ෂම වීමක් කාර්ය බහුල වීමක් සිදු වෙනවා. ඒ අනුව අපිට ඉස්සරහට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මේ ටික තමයි මට මේ වෙලාවේ මතක් කරන්න හිතෙන්නේ. ගර්ණී ස්වාමීන් වහන්සේ මම කතෝලික බැතිමතෙකු වී සිට මෑතකදී බෞද්ධ ධර්මයේ ඇති සත්‍යතාව අවබෝධ කරගෙන දැන් බෞද්ධක වශයෙන් කටයුතු කරමි. ඒ අතරතුර බෞද්ධ ධර්මයේ ඇති භාවනාව නැමැති කර්තව්‍යයට මගේ සිත තදින්ම ඇදබැඳ ගත්තේය. මේ මාගේ පළමුවන භාවනා වැඩසටහනයි. මම ආරණ්‍යයට පැමිණි මුල් දිනේ ඔබ වහන්සේගේ මූලික ධර්ම සාකච්ඡාවට සවන් දී භාවනාවේ යෙදෙන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත්තෙමි. එෙහිදී ප්‍රධාන ලෙස පක්මන් භාවනාව වෙත සිත යොමු කරමින් මුල් දිනේ පියවර 4ක් හෝ 5ක්ද දෙවන දිනේ පියවර 15ක් හෝ 16ක් පමණ සතිය පිටුවා ගැනීමට හැකි විය. එෙහිදී වම් පාදයේ තබන විට වම කියාද දකුණු පාදයේ තබන විට දකුණ කියාද මෙනෙහි කළෙමි. එවිට මට සක්මන් මළුවේදී පාදයේ යටිපතුල් හා පොළොව සමග කිසියම් සම්බන්ධතාවක් වැටහි ගිය අතර එය විලුඹේ සිට ඇඟිලි දක්වා ගමන් කිරීමක් විය. යම් අවස්ථාවල පොළොවේ සීතල උණුසුම විඳ ගැනීමට හැකි විය. එම අවස්ථාවල එම සංවේදී බව මුළු යටිපතුල් පුරාම විහිදී යන බව පෙනුනි. පාරයන්ක භාවනාව ඊයේ දිනේ ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාවට සිට යොමු කිරීමෙන් පසුව මාහට පරයන්ක භාවනාවේදී පැමිණි බොහෝ සිත පිටවන් පිටතට යාම් මුළුමනින් වාගේ දුරු කර ගැනීමට හැකි වෙමි. ඔබ වහන්සේ මෙවන් අති උතුම් ධර්මයක ඇති ගැඹුරු බව සරල බසින් අපට කියා දෙමින් අපව ධර්ම වාක්‍යක් කරා යොමු කරවන්නට ඔබ වහන්සේගේ මේ ප්‍රයත්නය මේ භවයේදීම සසරින් එතර වන්නට හේතු වේවා. එම ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ පැවසූ කරුණු මෙනෙහි කරමින් මම භාවනාවට ඉඳගත් දෙමි. ඉන්පසු සිතන ඉරියාව දෙස බලමින් සිත එක්තෙන් කරගත් දෙමි. එම ඉරියව්ව මෙනෙහි කරමින් ඒ දෙස බලා සිටීමි. එවිට මට තේරුණ එකම දේ ආශ්වාස හා ප්‍රශ්වාසයේ පමණයි. මම එය මෙනෙහි කළෙමි. එවිට ආශ්වාසයේ ආශ්වාසයේ කියාද ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේ කියාද සිතින් කියමින් නැවත නැවත මෙනෙහි කළෙමි. එවිට මට වැටහුණේ පෙනුනේ හුස්ම ගැනීමේදී එය වම් නාස්පුඩු තුලින් ඇතුළට යන බවද ප්‍රශ්වාසය කළ විට එය දකුණු නාස්පුඩුව තුලින් පිටතට යන බවයි. මෙසේ සුළු වේලාවක් බලා සිටන විට ආශ්වාසයේදී නාසයේ දැනුනේ හුස්ම රැල්ල වැඩි යන බවයි. වැඩි යන බව මම දුටුවෙමි. මෙසේ එය දිගින් දිගටම බලමින් සිටන විට එක් අවස්ථාවකදී මට ආශ්වාසය හෝ ප්‍රශ්වාසය නොතේරිණි. කිසියම් වූ චේතනාවක් මා තුළ නොතිබූ අතර මගේ ගතද ඉතා සැහැල්ලු වන බවක් දැනුනි. මේ විනාඩි 5ක් පමණ කාලයකට සීමා වුණි. මට අලුත් අත්දැකීමක් වූ නිසා මම මට බියක් දැනුණා බැවින් මම නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බැලුවෙමි. නැවතත් පෙර අත්දැකීමම මට විඳගත හැකි වූ අතර මේ මොහොතේ හිසේ සිට දෑත් දක්වා කිසියම් කම්පනයක් මේ ගමන් කරන ඒ දෑත් වලින් පිටවන පිටව ගිය බව දැක්කෙමි. මේ පහදා දෙනමින් කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔකේ පළවෙනි වාක්‍ය කියන්නේ ආයිසර් පළවෙනි වාක්‍ය මම කතෝලික කියන එක. මම කතෝලික කියනකොට මම ඇහුන්නේ මට මොකද මම කතෝලික බැතමතුකුගේ සිට මෑතකදී බෞද්ධ ධර්මයේ ඇති සත්‍යතාව අවබෝධ කරගෙන දැන් බෞද්ධක වශයෙන් කටයුතු කරමි. ඔව් මොකා වුණ ප්‍රශ්නයක් නැහැ. මේ දෙන තොරතුරු වල ගෑන පිටිමකමක් ආගමක් ධර්මයක් මොනවත් නැහැ. මේ වැඩේ අමාරු ගොඩක් බෞද්ධයොත් එක තමයි. ඒ තරම්ම මැට්ටෝ බෞද්ධයෝ කියන ගාන. මොන්නම දෙයක් කියන දෙයක් අහන්න. ඒ නිසා පිටින් ආව කෙනෙකුට කොහොමද ටික ලේසියක් තියෙනවා. පැවිදි වෙච්ච මෑණියෝ හරිම අමාරුයි. කීකර කරන්න බෑ. මෙත් ඇහි වෙලා ඉන්නේ. පැද්දි වර භාවනාවට ආව උඟක් භාවනා වාර වලට ආව කට්ටිය හදන්න බෑ. මෙත් ඇහි වෙලා. අර අලුතෙන්ම ආව මනසේ හැදෙනවා නම් හැදෙනවා නැත්තම් නෑ. ඉතින් තමයි ওই පිටරට ගියාම මට තියෙන ලොකුම වාසිය තමයි කිසිම ධර්මයක් නැති කිසිම ආගමක් නැති කෙනෙකුට කියපු ගමන් තින්ත පොණ කඩදාසියකට තින්ත ඇහුවාගේ ටක් ගාලා අල්ලනවා. මොකක්ද අර දාගෙන යන්නේ නැහනේ මල්ලේ. ඇති වෙන දේවල් ඒක නිසා මේ යේසුස් වහන්සේ බුදුරජාණන් වහන්සේ හිටියානම් කවදාකවත් රණ්ඩු කරන්න කන්නේ නැහැ. බෞද්ධය කතෝලිකය රණ්ඩු කරන්නේ. ඒ දෙන්නගෙම ජීවිතේ පුදුමාකාර පුළුල් මනසක්. ඉතින් ඒක නිසා අපි මේ කියන දේ අහන්න තරමට ආධුනික වෙනවනම් ඔක ඔච්චර තටමන දෙයක් නැහැ. මේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ ධර්ම සාකච්ඡා කරනකොට ඒක නිකන් මේ කටුවත්තක් දුවිලි පාරක ඇදගෙන යනවා වගේ හරි වෙහෙස කරයි. කිසි කෙනෙකුට උපදේශ ලැබිලත් නැහැ, කරන්න ඕන දේ දන්නෙත් නැහැ, යන්න ඕන දන්නෙත් නැහැ. ඉතින් මොකද මේක දවසෙන් දෙකෙන් හදාන්න පුළුවන් වැඩක් නෙමෙයි. ගොඩාක් කල් ගන්නවා. ඒකට ඌට වැඩි ඉවසන්න ඕන. නමුත් හරියට අල්ලගත්ත කෙනාට ඒ Tamandම තේරෙනවා දැන් ඉතින් කාගෙන යනවායි කියලා. මේක වෙන කෙනෙකුට තේරුම් ගන්නත් එච්චර වෙලා යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට කොහොම හරි කරන්න තියෙන්නේ ආයෙ ළමා මනසක් ඇති කරගෙන ආධුනික මනසක් ඇති කරගෙන මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වට නැත්තම් සක්මන් කරන වෙලාවේ සක්මන් කරන ඉරියව්වට අරගෙන ඉඳගෙන ඉන්න වෙලාවේ මේ ඇවිදිනව නෙවෙයි කියලා දන්නවනම් ඇවිදින වෙලාවේදී මේ ඉඳගෙන ඉන්නව නෙවෙයි කියලා දන්නව ඔච්චරයි. ඔය ඊට ආදයක් නැහැ. දැන් මේ අන්තිමටම ලියපු කාරණා තියෙනවා. භවනාව හොඳටම ආනපානෙත් එක්කත් ගිහිල්ලා තුනී උනත් බයක් ආවට ඒකත් නැති වෙලා දෙවෙනි සැරේත් ගියාට පස්සේ හිත කොතෙන්ද යන්නේ ඒක තමයි ඉඳ ගන්නකොටම දැනෙන්නේ. ඊට පස්සේ ගියාට පස්සේ බලන්න ආනාපානිය හරහා ගියත් නැති වුණත් හොඳට සාම සාමකාමීව සෞම්‍ය විදියට වාඩි වෙලා බලන හිටියොත් ඔක තමයි පේන්නේ. ඉතින් අපිට ඒක මේ ප්‍රයෝජනිය ප්‍රතිඵලයක් කියලා හිතෙන්නේ නැහැ. අපිට හිතන්නේ වැරදිලා ඔළුව තෝන්තු වෙලයි කියලා. ආනපනේ හරහා ගියත් ඔතෙන්ටයි එන්නේ. ඊට පස්සේ දවසේ ගිහිල්ලා නිකන් සාමාන්‍ය වාඩි වෙලා ඉන්නකොට තීරුණත් ඔතෙන් තමයි හිත යන්නේ. නමුත් මේ කියන්න වචන නැහැනේ අපිට. මගේ හිත දැන් මේ වර්තමානයේ මේ මාමත් එක්ක ඉන්නවා කියන එක කියන්න වචන නැහැ. ඒකට තමයි මේ කට උතර දිදී භවනා වහරා මෙනෙහි කිරීම හරහා අඳ ගහගෙන යන්නේ. ඒ නිසා කියන්න පුළුවන් ඉඳගෙන හෝ වේවා හිටගෙන හෝ වේවා ඇවිදිමින් වේවා නිදාගනිමින් වේවා ඉන්න ඉරියව්ව මේ මම මේකේ ඉන්නේ අරක නෙවෙයි කියලා දන්නවනම් ඒ දැනුම් දීම තමයි අපි මේ දවස් 4ක 5ක භාවනාවකින් අඳුල්ලා දෙන්න හදාන්න. භාවනා යෝගාවචර හොඳට දිනුනාට පස්සේ සක්මණේ ඇවිදලා ඉවරලා ඔතෙන්ම තමයි යන්නේ. පරියන්ක ආනපනේ හරහා ගිලත් ඔතෙන්ම තමයි යන්නේ. කොහෙන් ගියත් භාවනා මැදත් ඔච්චරයි. කවදා හරි භාවනා සම්පූර්ණ ඉවර කළා දිනු කරපු දවසේ තියෙන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන එකම තමයි. ඒ නිසා ඕක තමයි මුල ඕක තමයි මැද, ඕක තමයි අග. ඒකට ඒකට ගරු කරන්නේ අපි මොනවදෝ හිතාන ඉන්නවා භාවනා කියන එක ගැන, ප්‍රතිඵල ගැන. අරකයි මේකයි පොත්වල අරක තියෙනවා මේක තියෙනවායි කියලා ඒ ඔළුවේ තෝන්තු කරන දේවල් තියෙනකන් මේ අස්පනා පිට තියෙන දේ පේන්නේ නැහැ. අස්පනා පිට තියෙන දේ තව කෙනෙකුට කරන භාවනා කරන කෙනෙකුට හෝ නොකරන කෙනෙකුට වැටහෙන විදිහට කියන්න දන්නේ නැහැ. අන්නේ වැටහෙන දේ තේරුම් ගන්නත් දැක ගන්නත් දැකපොදේ ඒ වරේම තව කෙනෙකුට කියන්නයි මේ ශාසනය තියෙන්නේ. ඒකට තමයි මේ කමඨාන් සුද්ධ කරන්නේ බණ කියන්නේ. නමුත් වැටහෙන දේ භාවනා කරුවත් නැතත් වැටේ. ඒකට මේ භාවනා කරුවා කියලා විශේෂයක් වෙන්නේ නැහැ. මේක වැදගත් බව දන්නේ නැති නිසායි අපි මේකේ ඉන්නව විනෝට ඊයේ හෙට ගැන අතර මෙතන ගැන අරයා මෙයා ගැන කතා කර කර ඒ කතා කරන හැම වෙලාවකම මාරපාක්ෂික වෙනවා. කතා කරන හැම වෙලාවකම කෙලස් වෙනවා. ඉතින් ඊට සාපේක්ෂව අපිට ඕන වෙලාවක මෙතෙන් එන්න පුළුවන් කියන අවබෝධය ඇති වුණාට පස්සේ යෝගාවචරය කියලා කියයි. යෝගිනියක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ජීවත් වෙන්න ඕන ජීවන රටාව පුළුවන් තරම් අඩුම ගානේ ඉන්න ඉරියව්වේ. පරණම් ඉන්න ඉරියව්ව ඇතුළේ වෙන ආනාපානි, සක්මන් ඉරියව්ව ඇතුළේ වෙන මේ পায় පොළවේ තබන ගතිය, එදින්දා දෛනික වැඩ කරනකොට කොහෙද හිත තියෙන්නේ කියලා දන්න ගතිය තියෙනවනම් ඒකේ නෑ ඔය ආගම් ભેදයක්, ස්ත්‍රී පුරුෂ ભેදයක්, පැවිදි පැවිදි ભેදයක්. ඒ නිසා තාම ලදරු මනසක්, ආධුනික මනසක්, ආධිකම්මික යෝගාවචරකමක් ගත්තහම ලොකු ගොඩක්ම සතුට තියෙනවා. ඒ නිසා මේක දවසේ තමයි සාකච්ඡාවේ තුන්වෙනි දවසේ ආපු දෙවෙනි ලිපියත් පළවෙනි ලිපිය වගේම කියන දේ තේරුම් ගන්න පුළුවන් අන්තර්ගතයක් තියෙනවා අත්දැකීම් වගේක් තියෙනවා හැබැයි මේක ඉතින් අවසානේ නෙවෙයි. මේක දිගට මෙහෙම කරගෙන කරගෙන යනකොට මේක හරහම මණ්ඩි මිදෙනවා වගේ ගැඹුරක් ඇතුළාන්තයකට ගෙනියනවා. හැබැයි මේ පළවෙනි ලියුම් කරු සහ දෙවෙනි ලියුම් කරු කරු හෝ කාර්ය මේ කරන ටික රහත් වෙනකන් අමතක කරන්න එපා. මේ පළවෙනි දවසේ මේ Tamanට සතුටින් මේ අත්දැකිච්ච මේ පළවෙනි මේ පුංචි ඒ ලදරු මිහිරියාව රහත් වෙනකන් අමතක කරන්න එපා. දිනකොටත් භාවනා කරනකොටත් ওই ටික තියෙනවනම් හැමදාම භාවනා සුන්දර දෙයක් වෙනවා. විනෝදාංශයක් දෙනවා. අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියලා අමතක කරලා මේක අමතක කරලා උසා උඩාතු අල්ලන්න ගියොත් තමයි වැටලා තුවාල කරගන්නේ. නිසා මේ විදිහම දිගින් දිගට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන එක තමයි කියන්නේ. හොඳයි කියලා කියන්නේ. කර්තක ස්වාමින් වහන්සේ ආනාපානයේ සංසිඳීමෙන් පසු සිතට කිසිවක් නොතේරී තිබෙන తත්වය අදුක්කම සුඛ වේදනාවයයි සිතමි. එසේම එෙහිදී ඇතිවන්නේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයයි සිතමි. කරුණාවෙන් පහදා දෙන්න. ශුන්‍යතාවේ යනුවෙන් අදහස් කරන්නේ ද නේත් එයමද. කීපවරක් ආනාපානය දැනී නොදැනී යන්නේ මෙම අවස්ථාවලදීය. නිවැරදි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලමි. ඔබ ආශිර්වාද නිරෝගී සුව ලැබේවා. මේ වෙලාවේ හැටියට ওই වචන ඔක්කොම මේ විදිහට ගත්තර කමන්නේ. ඊට වැඩිය ගොඩාක් පැතිකඩ තියෙනවා වගේ. තව ගොඩාක් සංකල්ප තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ සැකේ මතුවෙන්නේ අත්දැකීම තාම වශි වෙලා නැහැ. අත්දැකීම තාම සිද්ධි වෙලා නැහැ. ඒ නිසා අරක දෝ මේක දෝ කියන සැකේ තියෙනවා. ඒ සැකේ තියෙනකන් අත්දැකීමේ පූර්ණ බුද්ධිය පූර්ණ අයිතිය ලැබෙන්නේ නැහැ. තාම සැකේ ඇවිල්ලා මේ ඇහැට වැටිච්ච රොඩක් වගේ කරකවනවා. ඒක නිසා ඒ සැකේ පැත්තක තියලා මේක දිගට භවනා කරන්න එහෙම නැත්නම් මේ ලැබිච්ච తত্ত্বය වශී කරගන්න, සිද්ධි කරගන්න කරනකොට සැක දුර වෙලා මේ විදියට කරන්නේ මේට වඩා ගොඩක් පැතිකඩ තියෙනවා මේක සංනිවේදනය කරන්න පුළුවන්. ඒ සංනිවේදනය කරන්න පුළුවන් මේක ලැබපු කෙනෙක් එක්ක විතරයි අනික් කෙනාට නිකන් වචනයක් විතරයි. ඒක නිසා මේ ටික දැනට ওই තේරුම් ගන්න තියෙන ක්‍රමේ හරිය ඒ වචන මේකට ගැළපෙනවය. නමුත් මේක තව කොටස් සුද්ධ වෙන්න ඕනේ කියන අදහසින් දිගට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. නිර්වන් සන්නයි ගෞතම ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කෙතෙක් වැඩුවත් තාමත් හිත එක්තෙන් කිරීමට නොහැකි වී ඇත. ඒට අදාළ උපදේශ කාලික පහදා දෙනු මැනවි. නිර්වන් සන්නයි. මේක දැනට කරනකොට වෙන්නේ මොකද්ද කියන විස්තරය තියෙනවා නම් මට පුළුවන් දන්න හරියම උදව් කරන්න. ඒ කරනකොට වෙන්නේ මොකද්ද කියලා කියන්නේ නැතුව වැරදිච්ච පැත්ත විතරක් කියනවා කියන එක තමයි මම මේ වළක්වන්න පහුගිය දවස් දෙකේම කතා කරේ. තාමත් තියෙන්නේ ඒකමයි. වෙනකොට කරනකොට වෙන දේ කියනවා මිස මට සම්මතිය හරි ගියා සමාධිය හරි ගියා හරි ගියේ නෑ කතා මට අවශ්‍ය නෑ මට ඕන කරලා තියෙන්නේ ආනාපානට චිත්තක්ෂණයක් හෝ ඒකතරයක් හෝ දැම්මනම් දැක්කේ කොහොමද දැනුනේ කොහොමද වැටුනේ කොහොමද අත්දැක්කේ කොහොමද අත්විඳේ කොහොමද කියන කාරණාව කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඒ ප්‍රශ්න ලියපෙකනා ඉල්ලා හිටිනවා එහෙම නැත්නම් මට මේ ප්‍රශ්නේ කියන්නේ නඩු විශ් කරන්න වෙනවා තේරුමක් ඇත්තේ නැහැ අනිත් එක මේ මේ වල්පල් ලියන්නත් එපා ලිවට ඇති තේරුමක් නැහැ මොනවත් වෙන්නේ භාවනා කරනකොට උනේ මොකද්ද කියන එක විස්තර කරන්නේ නැතුව කොහොමද අපි නඩුවක් කතා කරන්නේ මම ඉල්ලා හිටනවා නැවතත් නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්න. තිරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී එසවෙන පාදයේ සෑල්වටත් පොළවේ ස්පර්ශ වෙන පාදයේ තදගතියටත් මෙනෙහි කරමින් සිටියද සක්මනේ අවස්ථා දෙකකදී එකම පාදයේ සෑල්ු ගතියක් තදගතියක් දෙකම දැනෙන බව අද්දුටිමි. එක එසවෙන පාදයේ ඇඟිලි පොළොවට තද වී හොඳින්ම තද ගතිය තිබුණත් ඒ අවස්ථාවේදීම විලුඹ එසවි සහැල්ලු තත්ත්වයට පත්ව තිබීම. දෙක සම්පූර්ණයෙන්ම එසෝ පාදයේ පොළොවේ ගැටෙන විට පළමුව විලුඹ ප්‍රදේශයේ තදට දැනෙන අතර තුලේ වේලාවකට හෝ එම පාදයේ ඇඟිලි සෑල්ලුවට පවතී. මේ තරමට විස්තර බැලීම වරණත්ව සක්මත් භාවනාවේදී මම කරන වරදක්ද? ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. මේක ඇත්තට විස්තර බැලීමක් නෙවෙයි විස්තර පෙනීමක් ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් හෝ පිම්බි මැකිලින් වශයෙන් හෝ වම දකුණු වශයෙන් හෝ ඉරියව්වතර සංසන්දනය බලන්න ගියාම අපි ඉස්ලාම් ප්‍රකට දේ දැක්කහම අපි වමේ ක්‍රියාකාරකම් ගොඩක් දකිනකොට ඒකේ තියෙන අල්ල බදා ගන්න ගැති නිසා දකුණ අමතක වෙනවා ඒක කාගවත් දෝෂයක් නෙවෙයි ඒක භාවනා ගුණයකුත් නෙවෙයි නුගුණකුත් නෙක හැටි ඊට පස්සේ දකුණේ ක්‍රියාකාරකම් දක්වනකොට මම අමතක වෙනවා. නමුත් අමතක වුණාට තර්ක මනස කියනවා ওই දකුණ බලන හිලට වමක් තියෙනවා. ඒකෙත් තොරතුරු වගේක් එනවා. නමුත් ඒක ඇත්තට ප්‍රකට නෑ. ප්‍රසිද්ධ නෑ. ඒ නිසා පේනවා මේ ප්‍රසිද්ධ වශයෙන් වම දකින්නකොට අප්‍රසිද්ධිය දකුණෙත් වැඩ වගේක් යනවා. ප්‍රසිද්ධ වශයෙන් දකුණ දකින්නකොට අප්‍රසිද්ධියේ වමෙත් වැඩ වගේක් යනවා කියලා හිත බොහොම සැහැල්ලුව සැකෙන්තරෝ බලනකොට ඒ දෙකම බලන්න පුළුවන්. කුරුඳුලි අම්මා කෙනෙකුට කොල්ලෙක් හම්බුනායි කියමු ඉතින් අම්මට තියෙන ප්‍රධානම වැඩේ දවස පුරාම කන්නත් නෑ බොණ්ඩක් නෑ දරුවගේ වැඩ තමයි. මොකද දෙවෙනි දරුවා හම්බුනාට පස්සේ අර දරුවා පොඩ්ඩකට පැත්තකට තියලා දෙවෙනි එකා බලන්න පටන් ගත්තාම ටික දශක ගියාට පස්සේ පළවෙනි එකා ගැනත් බලමින් දෙවෙනි එකා බලන්න සිද්ධ වෙනවා. තුන්වෙනි දරුවා යනකොට පළවෙනි දරුවා පිළිබඳ අවධානය අඩු වුණාට උගෙත් උදව් ඉල්ල ගන්න යනවා පළවෙනි එකා එකක් අහෝදා ගන්න ආරෙන්නේ. මේ විදිහට තමයි මේ වැඩේ යන්නේ. දිගට දිගට යනකොට දවසක තේරෙයි මේ විස්තර බැලීම මදිය අපිට යම් දෙයක් තදට වැටහෙනවා නම් අපි උදාහරණයකට පොළොව තදට වැටෙනවා නම් මේ කකුලේ මෙලෙක නිසානේ පොළොව තද වෙලා තියෙන්නේ කියලා තේරෙයි. පොළොව රස්තියට වැටුණා නම් මේ කකුල සීතල නිසානේ පොළොව රස්නියට වැටුනේ කියලා තේරෙයි. පොළොව සීතලට වැටුණා නම් මේ දෙකක් කුස්ස දෙකක් ගැටෙනකොට දැනෙන දේ එහෙම දැනෙන්නේ ඒකේ අනික් ඒකේ විරුද්ධ ගුණය අනික් පැත්තේ තියෙන නිසානේ. සීතල දැනෙනවා නම් කකුල රස්නේ නිසානේ. ඒ නිසා මේ වම තියෙනකොට දකුණ වැටෙනවා කියන එක ටිකක් බාලාංශ පන්තියක්. නමුත් දකුණේ වැටෙන දේ ධාතු ගුණ වශයෙන් වැටෙන්නේ උණුසුමක් වැටෙනවා නම් හැප්පිච්ච දේ සීතලයි. සීතලක් වැටුණා නම් හැප්පිච්ච දේ උණුසුමයි. ඒ නිසා අපි හැමදාම චිත්‍රයෙන් 150ක්වත් එලි කරන්නේ නැහැ. හෙලි කරන්න නම් අනිවාර්යයෙන්ම සාපේක්ෂතාවයේ තේරුම් ගන්න. අපිට රස්නිය දැනෙනවනම් බාහිරේ සීතලක් ඇති. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ගැන කතා කරනකොට කියන හොඳට ආනාපාන කරනකොට මේ පරිසරයේ තියෙන සීතල උණුසුම දෙක Tamanට පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් වගේ මට්ටමට එනවා. හොඳටම රස්නේ වෙලාවේ දාඩිය දාන, දුන් දාගෙන පෙන පිපිපිපි ආනාපාන කරනකොට තමන්න පේනවා බොහොම උෂ්ණක් තියෙනවායි කියලා. එහෙම මේ උෂ්ණට කලබල වෙන්නේ නැතුව ආනාපානේ සංසිඳනකොට නිකන් පරිසරය සීතල වුණා වගේ එයා කන්ඩිෂන් කරා වගේ සීතල වෙන්න පටන් ගන්නවා. හොඳට ඕම සීතල තියෙන වෙලාවක භාවනා කරනවා පිරවගන්නෙකුත් නැහැ. නමුත් ආනාපානෙත් එක්ක හොඳට හිත සම්බන්ධ වෙනකොට පරිසරය රත් වුණා වගේ ඇකට පෙරවණ එකක් හම්බුණා වගේ රස කරගන්නත් පුළුවන්. ඉස්සෙල්ලම දැනගන්න ඕනේ මේ අපි එකට කණපින්දම් ගැහුවට මේක අමාරුයි මේක තදයි මේක උණුසුමයි මේක සීතලයි කියලා. ඒක එහෙම දකින්නේ ඒක ස්පර්ශ කරන අනික් කෙලවරේගේ අනිත් පැත්ත තියෙන නිසා. මේ දෙකම දකපු එකනට ඒකෙන් මේකට මාරු විල්ලෙන් සීතලෙන් උණුසුමට යන්න බලුවා. දෙකම හැම වෙලාවෙම තියෙනවා. මුළු ජීවිතේ පුරාම සැප දුක දෙක 50ට 50 හිටලා තියෙනවා. අපේ කඩප්පුලිකමට නොකෑමනාකම් ප්‍රධාවතුරාකමට නරක පැත්ත කතා කර කර ඉන්නවා. ඉතින් ඒක බය වෙනවා. හැම වෙලාවෙම සැප දුක දෙක සමබරයි. සැප දුක නිති පෙරලේ ලියසක ලෙස ලෝකේ. හැබැයි අපේ ජාතකෙම්ම කතා කරලා පුරුදුලා තියෙන දුක ගැන. ඒ තරම්ම දුකට කැමති. කවදාකවත් ඒ දුක පේන තියෙන වාජනේ සැපක් කියලා තේරෙන්නේ නැහැ. සැප දාලා තියෙන වාජනේ දුකක් කියලා තේරෙන්නේ නැහැ. නිසා කවදා හරි දැක්කට පස්සේ මේකේ උද්දපන්දා ඉඳලා මරණ හිත දක්වා මේ ධාතුන්ගේ ගුණවල තඹේක වෙනසක් වෙලා නැහැ. මොකතර හැප්පෙන පැත්ත විතරයි අපිට මතක තියෙන්නේ. ඊද්දර පැත්ත විතරයි මතක තියෙන්නේ. රීදර පැත්ත විතරයි මතක තියෙන්නේ. අඬන්න විතරයි දන්නේ. චලචුරු ගන්න විතරයි දන්නේ. ඉතින් ඒකට අනිත් පැත්ත බලන්නේ බලන්න ගියාට පස්සේ පේනවා දන්නේ නැති එක අඬනවා. දන්නේ කරාට කේන්ද්‍ර ගන්න ඕන ගමන් නැහැ. උණුසුමක් තියෙනවනම් එහා පැත්තේ සීතල තියෙනවා. සීතල තියෙනවා කියන්නේ අනිත් පැත්තේ උණුසුම තියෙනවා. සීතල තියෙනකොට උණුසුම තියෙන එකට හිත දාපුවා උණු වෙනවා. උණුසුම තියෙදි සීතල තියෙන පැත්තට හිත දාපුවා සීතල වෙනවා. ඉතින් සමේ මම බලනකොට දකුණු කරනවා කියන එක අමතර හේවිලක් නෙවෙයි. ඔය යන්තම් පටන් ගත්තා විතරයි. ධර්මයට ධර්ම ඕජාවට ගැඹුරට පරමාර්ථ පැත්තට යන්න පටන් ගත්තා. ඒක යණ්ඩයි අපි කියන්නේ ඉතල මෙනෙහි කර කර කර කර කර කර පෙනෙන ප්‍රකට වැටහෙන දේ බලන්න මනින් නැතුව කරන්නේ. සුද්ධ වෙච්ච මනසට මේක අනිවාර්යම වේ. පිටිච්ච දවසට කියනවා මේ සංසාරේ කොච්චර කල් මේකත් එක්ක හිටියද? නමුත් මේ දෙපැත්ත සමබරව දකින්න පුළුවන්කම මේ ලෝකේ සිද්ධ වෙච්ච සීතියවල කිසිම දෙයක හොඳක් නරකක් නැහැ. අපි අර බලන දෘෂ්ටි කෝණයේ හැටියටයි අපේ මිම්මේ හැටියටයි මේක හොඳයි මේක නරකයි කියන. නමුත් මේ කියලා කටගන්න ඉසලා කියන්නේ පැත්තක්. ඉතින් නිසා කිසිම දෙයක් ගැන විනිශ්චය කරන්න එපා. මේ නිරීක්ෂණය ටිකට වැඩි කරගෙන යන්න හැම වෙලාවෙම මේ අන්ත දෙකක් ශීතල උණුසුම කම්පන චංචල සහ නිශ්චල ගතිය බර ගතිය සහ හැල්ලු ගතිය මේ එකට ජීවත් වෙනවා අපි මේ එකක් අල්ලන්න රණ්ඩු කරනවා අපි අනිත් එක පේන්නෙත් නැහැ කතා කරන්නේ නැහැ මේ භාවනා කරගෙන යනකොට දැනගත්තත් නොදැනගත්තත් අනිවාර්යයෙන් මෙතෙන් ගියාට පස්සේ පේනවා අපි මෙතෙක් කල් එක හැකවාගත වොට්ටෙක් වාගේ එක පැත්තක් දැක දැක රණ්ඩු සරුවල් කරාට ලෝකේ හැම වෙලාවෙම හේතුඵල ධර්මය අනුව සමබරව ගිහිල්ලා තියෙනවා එනිසා මේක වැඩියක් කියලා හිතන්න එපා හිතලා ගන්න එපා භාවනාවෙන් අත්දකි එනිසා පිම්බි මෑකිලිම කරුවත් ආනාපාන කරුවත් එකම ප්‍රතිඵලයි සක්මන් කරනකොටත් වම දකුණ කියලා සක්මන් කරත් ඔසවනවා තබනවා කියලා සක්මන් කරත් ඔසවන යවනවා තබනවා කියලා සක්මන් එකම දේ. හිත කලබල වෙනවා නම් විතරක් අදාළ ක්‍රමයට මෙනෙහි කිරීම කරලා හිත කීකරු කරගන්න. කීකරු වෙච්ච හිතට මේක පේන්න පටන් ගන්නවා. හොඳයි. පුජනීය වන්දනියෝ ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි මා සක්මන් භාවනාවේ යෙදුණෙමි. මාහට දැනුණා මා ඔසවමි යවමි තබමි කියා එවිට ටික වේලාවක් මගේ සිත ඒ කෙරෙහි දැනීමකට පටන් ගත්තෙමි. ඔසවපු යවපු තබපු බව හොඳාකාරව යටිපතුල් සිට ඔසවපු බව ඒ කියපු බවත් තබන වේලාවේ තදගතියක්ද මට දැනුණා. නමුත් ඉන් ටික වේලාවක් කරමින් ඉන්න අතර කකුල් දෙක නැති බවක් මා ඉදිරි පිට යටිපතුලේ දෙකක් මගේ සිතට දැනුණා. මේ සිදුවීම උනේ ඔසවමි තබමි කියා සක්මන් කරන විටය. නැවත මා භාවනා පරයන්කේ සිටන විට කය දෙස බලා සිටීමේ. ඒට ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල දැකේ නැත. නමුත් නාසයේ කොනක විඳින ස්වභාවයක් දැනුණා. මා ඒ දෙස බලා සිටියා. එවිට නාසයේ තද ගතියක් දැනුණා. ඒ දෙස බලා සිටියා. එවිට උගුරේ දැනීමක් ඇති වුණා. පසනවාගේ එවිටත් ඒ දෙස බලා සිටියා. එවිට ඇසේ කොනේ පණුවෙක් වගේ දඟලන්න පටන් ගත්තා. ඊට පසු නල්ලේ තදගතියක් ඇති වුණා. මා ඒ දෙස බලා සිටීම බොහෝ වේලාවක් සිද්ධ විට හිසේ පිටිපස්සේ පැත්තේ වේදනාවක් තිබුණා. බෙල්ලේ දෙපැත්තේ තදගතියක් තිබුණා. නවත් භාවනාවේ ඉන්න පුළුවන් වුණා. එතකොට මගේ කය හිස් බවක්, ඡායාවක් වගේ පරයන්කේ උඩ සිටන බව දැනුණා. මගේ කය වේදනාවක් නැතුව සිටියා. මෙය වැරදි මාර්ගයක්ද කියා දෙනෙමින් මේ සිතින් අයදිමි. ඔබ වහන්සේට තව තව ධර්මයේ දේශනා කරන්න අපට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඔබ වහන්සේට දීර්ඝාෂ ලැබේවා. මේක ඇත්තටම තොරතුරු තියෙනවා. තොරතුරු තියෙනට එමිනිල්ල ගොනුව පිටු කරන ගතියේ අඩුපාඩයක් නිසා තමයි මේම ආහඬ ඉතින එක හරිද වැරදිද කියලා මේ වගේ උගුර කචනවා නල්ල රිදෙනවා හිමි යනකොට බලන්න මේ යන හැම වෙලාවකම ආනාපානට ගිහිල්ලා ඊගාව අරමුණට යන්න අරමුණින් අරමුණට පයින්ට දෙන්න එපා හැම වෙලාවෙම ආනපාන කියන හෙඩ් ඔෆිස් එකට ගිහිල්ලා අලුත් ජොබ් කාඩ් එකක් දාලා ඊගාව ජොබ් එකට යන්න. ඊට පස්සේ ඒක කරලා ආයෙ හෙඩ් ඔෆිස් එකට ඇවිල්ලා ඊගාව කාඩ් එකට යන්න. මේකෙන් මේකට පයින්න ගියොත් සැකේනවා. ඒ හැම දෙකක් අතරමැද ආනපාන තියෙනවා නම් නැත්නම් ආනපාන මට යන්න පුළුවන්කම තියෙනවා කියලා දන්නවනම් කද්දාක සැකේන්නේ. විවිධ අරමුණු ඕනේ තරම් ඒ අරමුණු එන එක අපිට වළක්වන්න බෑ බුදුන් දුවත් බෑ. ඒ හැම අරමුණු දෙකක් මැදටම මට නැවතත් මගේ අරමුණට ගෙල්ල යන්න පුළුවන්කම වරින් වර අත්දකලා බලන්න. එතකොට මේ අරමුණු හරහා මූල කර්මස්ථානයේ දැකීම පුරුදු කරාට පස්සේ කවදාකවත් වන්මත් වීමක් හෝ පහරාත්මක වීමක් හෝ සැකයක් හෝ එන්නේ නැහැ. ඒ නිසා මේ වගේ වැඩකදී සැක දුරු කිරීමට පාවිච්චි කරන මේ මූල කර්මස්ථානයේ අමතක කරන තාක්කල් අන්ධබන්දයි. අමතක කරන තාක්කල් අන්‍ය විහිිතයි. අමතක කරන තාක්කල් සැකයි අමතක කරන තාක්කල් වෙච්ච දේ පිළිබඳ පිරිසුදු මතකයක් නැහැ. ඒ නිසා ඒ ගොනුව ගණ්ඩයි මුලින්ම කියන්නේ ආනපනෙ අල්ලන්න ආනපනෙ දිකට එන්නේ ඒ කාටවත් වෙන්නේ නැහැ. නමුත් හරියට මල් මාලයකට එනේන මල අමුණුවාට මැද නූල කැඩිලා නැත්තම් තනකින් අල්ලපුවහම ගොනුව පිටි මෙනවනේ මල් මාලේ. මේකේ දිගා කරමුණු පෙන්නලා තියෙනවා. බාධා නැතුව මම අරමුණු පරියන්ක කරයි කියලා කියලා තියෙනවා. මොකද්ද දිනුවකොත් තියෙනවා. සැකේ ඉන්න හේතුව අර ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානේ පාවා දීලා තියෙනවා. එහෙම නැත්නම් වෙලින්දත් ඇති, දකින්නත් ඇති එක වාර්තාවට ඇතුල් කරලා නැහැ. ඒ කියන්නේ ඒක අගය කරන්න දන්නේ නැහැ. ඒ නිසා මූල කර්මස්ථානේ ප්‍රෝජනීය ගන්න නිතරම ඒක හරියට ඉරක් ලෑලි කැලේ ඉරක් ඇඳලා කීයෙන් කපනකොට අර ගහපු ඉරත් එක්ක තමයි යන්න ඕන. වරදම් ගහනවා කියලා නේ කියන්නේ. එහෙනම් පතරමක් කපනකොට රෙදි කැලලක ඉස්සලා ඇඳ ගන්නවානේ. ඇඳගත්ත එක දිගේම නැති උනට කමන්නේ පිට ගිය ගමන් ආය බලන්න ඇඳගත් එකට සාපේක්ෂව හදාගන්න. එහෙමේ පොඩ්ඩක් ගියාට ප්‍රශ්නයක් නැහැ මොකද පතරම අඳිනකොට මැවුම් කට්ටට ඉඳ තියලා පතරම අඳින්න. ඒ නිසා ඒකේ පොඩ්ඩක් එහෙමේ ගියාට කමන්නේ නැහැ. හැබැයි අර ඇඳපු එක අමතක කරපුව ගමන් ආයෙසරයක් රෙද්ද ගෙනලා තියලා බලබලා ඉන්න වෙනවා. පතරම ඇඳගත්තට පස්සේ අවශ්‍ය නැහැ ඒක ගයිඩ් එක ගන්නවා. මේකට ඒ ගයිඩ් එකට දීලා තිබ්බ යොමුවට දීලා තිබ්බා මූල කර්මස්ථානය පැත්තකට දාලා තියෙනවා. මේ මේ වගේ වෙලාවක එක විස්තර කරලා දෙන්න ලේසි විස්තර කරලා දෙන්නත් ඕනේ. ඒ වගේම ඒකට හේතුකුත් තියෙනවා. යා අහනවා මේ සැකයක් ඇති වෙලා. සැකය ඇති වෙන්නේ හේතු ඉතාමත්ම පැහැදිලි. ඉතරෙන් කියාගත්ත මූල කර්මස්ථානේ වරින් වරවත් සම්බන්ධ වෙලා නැහැ. හොඳම ක්‍රමය නම් හැම අතුරු අරමුණකට යන්න ඉස්සරලයි. ඊළ ආවට පස්සේ පුළුවන් තරම් මූල කර්මස්ථානේ පොඩ්ඩක් අර පතරන් ඇත්තද කියලා බලන්න උරගලේ පොඩ්ඩක් පිරිමැදලා බලනවා වගේ මූල කර්මස්ථානේ පිරිමැද මැද පිරිමැද මැද යන්න. අතරමැද දේවදත්ත ඊටත් එකයි බුදුහාමුදුරු ඊටත් එකයි. අතරමැද අසුචි තිබුණත් එකයි අතරන් තිබුණත් එකයි. හැම අතරමැදදීම මූල කර්මස්ථානයට ඇසුරු කරන්න තියෙන හැකියාව ඒක තමන්ගේ මානවයිති වාසිකමක් කරගන්න. මේකටයි මම මේ එක තැනක ඉඳගෙන දඟලලා භාවනා කරන්නේ. ඕනේ දේවල් ආවට හැම වෙලාවෙම උරගාන උරගල තියනවාද කියලා බලන්න. සැකයක් නැත්තම් ඒකත් එකක් එක සෙල්ලක්කාරකම. සැකයක් නැත්තම් උරගල ඕනෙත් නැහැ. ඇත්තටම ඕනේ තැනින් තැනකට යන්න පුළුවන්. හැබැයි ඊට ඉස්සෙල්ලා සැකේන එක ස්වභාවයි. එනේ ඉන වෙලාව උරගාන උරගාල බලන්න එතකොට තේරෙයි ඔය කොයි එක අකුසලයේ ආවත් මට මූල කර්මස්ථානට යන්න පුළුවන් පාර මකන්න කිසිම අකුසලයක් නැහැ. අන්න ඒක සාහිතික කරගන්න සාහිතික කළේවල ආය මූල අකුසල වලට එන්න ඇති. අකුසල වලට එන්න ඇట్లా බලන්න මූල කර්මස්ථානට යන්න පුළුවන් ඉඩ තියෙන තාක්කල් අකුසල වල ශක්තිය අඩු වෙනවා. මේකේ වැඩි වෙනවා මූල කර්මස්ථානේ නැවත උරගා බැලීමේ සත්ක්‍රියාව නොදැනීදලා තියෙනවා නැත්තම් ගරු කරලා නැති නිසා. ඒක මතක් කිරීමටයි මම මේ කතා කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ උපදේශක් පතමින් සක්මනේදී සුසුම් රැල්ල පිළිබඳ කිසි අවධානයක් නොලැබුණි. පරයන්ක භාවනාවේදී සුසුම් රැල්ල නාසික නාස්කාව කෙලවර වැඩි විසිර යන බවක් පමණක් දැනේ. සුසුම් රැල්ල ගැන අවධානය තරමක් විනාඩි 5ක් පමණ රඳවා ගැනීමට හැකිය. බොහෝ විට සිත තුළ ඇති අවධානය නොරැඳේ. ත්වන් සර්ණයි. මේකෙදී ඇත්තටම මේ සුසුම් රැල්ල කියන එකෙන් අදහස් කරනවා ඇත්තේ ආස්වාස් ප්‍රස්වාස දෙක වෙන්න ඇති. නමුත් ඒ වචන දෙකක්. කෙසේ නමුත් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියන මූලික දේ සමාදන් වෙන්න පුළුවන් නම් ආස්වාස් ප්‍රස්වාස නොදැක්කයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඉඳගෙන ඉන්නකොට තහවුරු කරන්නේ නැතුව ආනපන හොයන්න හදනවා කියලා කියන්නේ බබා හම් වෙන්නේ ඉස්සරලා නැකත් බලන්න හදනවා. හම්බෙලා බලන්න බෑ මේක කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා ඊට පස්සේ නැකත් බලන්න පුළුවන් වෙන්නේ. ඊට කලින්ම කියනවා ඉඳගත්ත ගමන් මට දැන් ආනාපානෙ ලැබෙන්න ඕනේ මට සුසුම් රැල්ල ලැබෙන්න ඕනේ කියලා. ඉතින් අර පියවර මේ පොඩ්ඩක් පිටිපස්සට යන්න කියලා බලන්න මම දැන් ඉඳගෙන ඉන්නවා හිට ඇවිදිනවා නෙවෙයි. සක්මන් කරනවා මම ඉඳගෙන ඉන්නවාද කියලා තේරෙනවද කියලා? ඒක හොඳට පටලුණා නැති වැඩේ. හරිනේ ලකුණු ලැබිලානේ. ඊට පස්සේ ආනාපානෙ පෙනුනහම මොකෝ නැතුනහම මොකෝ. පේනවනම් හොඳයි. තවත් ගුණයක් එනවා ඒකාග්‍ර භාවයක් එනවා ඒකෝදි භාවයක් එනවා. නමුත් දැන් වැඩේට බහැලානේ. අඩු ගානේ දන්නවනේ ඇවිදිනවා නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා. ආ මේ විදිහට මේ හැම වැරද්දකින්ම අපිට පේන්න පටන් ගන්නවා අපි හොරාට ඉස්සෙල්ලා ගෙහෙල් පැන වැට පැනලා තියෙන්නේ. ඒ වැට පනින්නේ මම භාවනාකාරයෙක් මම දන්න කෙනෙක් මට මෙහෙම වෙන්න ඕනෑ කියන මෝඩ අවලං නොකෑමනම අවස් අපේක්ෂාවක් නිසා. හැම වෙලාවෙම මම ඉඳගෙන ඉවලා ඉඳගෙන ඉන්න තැන පටන් ගන්න ඕන එක තමයි ආධුනික වැඩේ කියලා පටන් අරගන්නවා නම් එතෙන්ට ආපහු එන්න පුළුවන් ගතිය වළක්වන්න කිසිම අකුසලයකට බෑ. හැබැයි මෝඩකමට පුළුවන්. තකතිරුකමට පුළුවන් මොකද අර උඩාසුවල්ලට හදන නිසා. ඒක කාගවත් දෝෂයක් නෑ තමන්ගේම දෝෂය. ඒකටයි මේ අපි නැවත නැවත හම්බෙලා සාකච්ඡා කරන්නේ. ඒ නිසා මේ ඉදිරිපත් වෙන එකත් හොඳයි. සාකච්ඡා කරන එකත් හොඳයි. නැවත සැරයක් හැබැයි බලාපොරොත්තු එක්කෝ කරන්න තරම් ධර්ම ගෞරවය තියෙනවනේ. අතල දාලා දමලා ගහලා ගියොත් ඉතින් වැඩක් නැහැ. ඒ නිසා කවුරුත් නැගිටලා තියෙනොත් එන්න ගිහිල්ලා ඒ නිසා කාර් එක ස්ටාර්ට් මේ ගියර් එකට දාන්න ඉස්සෙල්ලා එන්ජින් එක ස්ටාර්ට් කරගන්න බෑ. ස්ටාර්ට් කරලා පොඩ්ඩක් කරලා තියෙන්න අරින්න ඕන. ස්ලෝ රන් එකේ ටිකක් තියෙන්නදලා තමයි ෆස්ට් එකට දාන්නේ. දාලා එමීට ඕනේ ක්ලච් එක අරගන්න අර යමා යකඩ ගොඩක් නෙමෙයි. යකඩ ගොඩ පොල්ලක් හොල්ල ගන්නවා. ෆස්ට් එකට දාලා හෙල්ලෙනකොටම ඕන සෙකන්ඩ් එකට දැම්මම ගමන් නැහැ. සෙකන්ඩ් එකට දාලා එන්ජින් එක ස්ටාර්ට් කරන්න යන්න ඕන. ෆස්ට් එකට දාලා එන්ජින් එක ස්ටාර්ට් කරන්න යන්න ඕන. එතකොට නොක් කරනවා. ඉතින් සයිව හැම එකේම තාක්ෂණයක් තියෙනවා. මුලදී ඔක්කොම තාක්ෂණය කරු කරන්න. පහු වෙනකොට ඔය දෙල්ලක්කාරකම් ටිකක් කරත හැකියි. නමුත් මේක හොඳට පේනවා. ඒ අර මුල් පියවර ඉක්මවලා ගිය එකයි මුනේ. නමුත් ඒ ඉදිරිපත් කිරීමෙන් සහ කාරණා වෙලි වුණොත් ප්‍රශ්න ලිපේකනට නෙවෙයි සභාවටම ගත යුතු පාඩම් තියෙනවා. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය පෙරවන් සන්නයි ගත්තර ස්වාමින් වහන්සේ මා දැන් ආනාපාන සති භාවනාව කරන විට සමහර වෙලාවට හුස්ම පිළිබඳව අවධානය කෙසේවත් ගත නොහැක. එක වේලාවකට ඉරියව්ව බලා සිටීමෙන් පසු නැවත යථා තත්ත්වයට පත්වේ. මේ අවස්ථාවේදී මා තවත් භාවිතා කළ ක්‍රමයක් වනුයේ හුස්ම වාර ගණන ගණින එක. වාර හුස්ම වාර ගණන 1 2 3 වශයෙන් 10 දක්වා ගණන් කිරීමේ එවිට දීර්ඝ වේලාවක් සතිය පිහිටුවා ගත හැකිය. එය නිවැරදි ක්‍රමයක්ද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඊයේ දිනේ ස්වාමින් වහන්සේට මා ඉදිරිපත් කළ පරිදි දෙනෙත් පියාගෙන සක්මන් භාවනාවේ යෙදෙන විට සිත ඉක්මනින්ම තැන්පත් වේ. වහන්සේ ඊයේ උපදෙස් දුන් පරිදි දෙයස් විවර කර සක්මන් සක්මනේ යෙදෙන විටද සිත ඉක්මනින් එකඟ වේදයි නිරීක්ෂණය කළෙමි. නමුත් අරතරම් ඉක්මනින් ඒ සිදු නොවේ. නමුත් ජීවණු කරගත හැකි තත්වයක පවතී. කරුණාවෙන් උපදෙස් දෙන්න. ඔබ වහන්සේට නිවන් සුව පතමි. සක්මන පිළිබඳ කතාවේදී අපි සක්මනේදී දිනු කරන්න හදන්නේ සමාධිය නෙවෙයි, වීර්යය දිනු කරන්නයි. ඒක නිසා ඇත්ත එක වහගෙන හරි කමන්නේ සක්මණේ ප්‍රියගතිය ගන්න ඊට පස්සේ බලන්න ඇද්ද කැඩීට පස්සේ සමාධිය කැඩෙනවද සතිය කැඩෙනවද ගුණෝ කැඩෙනවද කියලා ඒ විදිහට මේක දැඩි කිරීමක් කරන්න ඕනේ ඒකට කියන්නේ ගැල්වනයිස් කරනවා කියලා. දේ උපේපුදී බැල්ලේ වුණත් බඹර කරකිනවද කියලා බලන්න හොඳට ඉපයකට ඇස් දෙක වහගෙන ඇස් දෙක වහන දක්මන් කරන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. කරලා පුරුදු වෙලා තියෙනවා බෑන්ඩ් එක ඇස් දෙක ඇරලත් ගන්න පුළුවන්. අනිත් එක අර මුලින් කියන තියෙන එකේ වාක්‍ය උගාක් විස්තර අවශ්‍යයි. නැත්තම් උගාක් මට හිතලයි උත්තර දෙන්න වෙන්නේ. ආනාපානට පරියන්කට ගිහිල්ලා ආනාපාන බලන්න ගියාට පේන්නේ නැහැ කියලා තියෙනවා. නමුත් පේන්නේ මොකද්ද කියන වචන ඩිංගිත් අකර ගියවිලා තියෙන එක මට ලොකු උදව්වක්. මේක පේන්නේ නැහැ කියන එක හරි. මම මේකට බලන්න කියලාත් නැහැ. ඉඳගත්කම ආනපනේ බලන්න කියලාත් නැහැ. ඉඳගෙන ඉන්න ඉරියව්ව පෙනුනද ඒකද මේ වාක්‍යයෙන් අදහස් වෙන්නේ කියන එක මේ අදාළතරතුර ආනපනේ පේන්නේ නැහැ කියන නැස්චාත්‍ය නෙවෙයි මට ඕනේ. ඉඳගත්තට පස්සේ පේන්නේ මොකද්ද කියන එක කිව්වනම් සමහරලාට හොඳ දියුණුවක ලකුණක් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ එහෙම ඒක දිනු ලකුණක් තියදී ආය ආනාපානිය අමෝරාවෙන් යන 10ට ගණන් කරනවායි කියලා කියන්නේ ඔබ නිදාගෙන ඉන්න බබා නැගිටවල අහන ඔබ බුද්ධිද කියලා. ඉතින් එතකොට බබා අම්මට බයිනොයි. අම්මා ඉන්නෝ නැලවිලි කව කියලා බබා දොයිය ගන්න දැන් දොයිය ගත්ත බබාට කියනවා ඔයා බුද්ධි ඔයා නිදි නම් කකුල් දෙක හොල්ලන්න ඕනේ. ආ හරි. ඒක දවසක් කර වැවක් අයින්නට ගියාට පස්සේ කිඹුලෙක් දැක්කලු හිවලෙක් කෙනා ළඟට ඉතින් ඊට පස්සේ මලා වගේ හිටියලු ගොඩාක් වෙලා. ඉවලත් බලාගෙන හිටියලු මොකට ෂුවර් නැතුළු මැරෙලද නිදිද කියලා. උනික ඉවර තනියම කතා ලියකෝ අපේ පැත්තේ කිව්වොත් නම් බුදිය ගත්තාම වලිගේ පොඩ පොඩ හොල්ලනවා. මුගේ නම් එහෙම හැලෝල්මනක් නැහැ මොකක්ද දන්නේ. ඊට පස්සේ ඉවර හිතාගත්ත දැම්ම සිලව රැවටේ කියලා හිමීට කකුල වලිගේ එල්ලුවා. ඉවර ඊට වැඩිය කට්ටයක්. ඒ වගේ මේ ගැටි හරි ගිහිල්ලා තියෙනවනම් ඒ තියෙද්දි ආයේ යාදිනිය යදින්නේ ඒ තියෙද්දි ආයේ ස්තෝත්‍ර කියන්නේ බෙර ගහන්නේ නටන්නේ ආපු පාර දන්නේ නැති නිසා. ඉතින් ඒ පාර ඇත්තටම දන්නේ අපි. ඒක නිසා දකින්න දේ කියනවා මිස නොදැක්ක දේ හෝ අමලි කතා කරන්න හදනයි කියලා කියන්නේ අහකට ඉන්නගේ හිත අන්තවජල් වෙලා මේ කියන මොකක්වත් තේරෙන්නේ නැහැ ඒක නිසා පළවෙනි වාක්‍යය මම ඉල්ලා හිටනවායි කියන එක නාගෙන් නැවත පිසුදු කරලා කියන්නේ වාඩි වුණාට පස්සේ මට ආනාපානෙ වැටෙන්නේ නැහැ කියන විනෝඩ වැටුනේ මොකද්ද කියලා ඒ ටිකේ ඊටු ප්‍රශ්න වලට ඊටු ප්‍රකාශන වලට එළිය වැටේ කියලා මම හිතනවා. ඉතින් එහෙම මේ ෆීචර් වැදගත් නැත්නම් මේ ප්‍රකාශය අපි ඒ ප්‍රශ්නේ ඉක්මවල යනවා. හැබැයි මේකේ තොරතුරු වර්ගයක් තියෙනවා. මතු කරලා ගන්න, මතු කරලා ගන්න සාධනීය පැත්තෙන් උත්තරයක් දෙන්න කියලා මම ඉල්ලයි. දැයි එමෙ ඒකට උත්තර නැත්නම් අපේ ලිඛිත ප්‍රශ්න સમાપ્ત බව ප්‍රකාශ වෙලා තියෙනවා. බිරදාගත්ත කාලෙන් තව පැය කාලක් ඉතුරු තියෙනවා. ඉතින් කල්තබ ප්‍රශ්නට උත්තර දෙන්න හෝ වෙන අවස්ථාව ඇටියට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් කමටහන් සම්බන්ධ ඉදිරිපත් කරන්නයි කියලා අපි සාදර වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඉඳගෙන කරන භාවනාවේදී මුලින්ම ඉඳගත්යන් පස්සේ මොනේ මානාපාන ගැන හිතන්නේ නැතුව හුස්ම ගහෙන්නේ අපිට ඇත්තට ලං කරලා කතා කරනවා හුස්ම ගැන හිතන්නේ නැතුව මුලින්ම ඉඳගෙන මද වේලාවක් ඉද්දි රිදෙන තැන් තියෙනවා ඒ වගේම හුස්මත් දැනෙනවා මුලින්ම මෙහෙට ආපු පළවෙනි දවස් වගේම ඒ රිදෙන දේවල් වලට හිත යොමු කරා මද වේලාවකින් නැතුව ගියා ඊට පස්සේ තමයි හුස්මට ගත්තේ දැන් වෙනකොට කෙලින්ම හිත දැනෙනවා ඒ කියන්නේ මද වේලාවක් ඉද්දි හුස්ම වැටෙන බව ඊට පස්සේ ඒ ඒ වෙලාවේ එහෙම ඉද්දි දිගටම බෙල්ල කියන්නේ දැන් සාමාන්‍ය කෙලින් ඉන්නේ හිතලා දැන් ස්වාමීන් වහන්සේ කිව්ව හින්දා එහෙම සපහසු විදිහට ඉන්න කිව්ව හින්දා ඒක සම්පූර්ණයෙන්ම කියන්නේ මම පාලනය කරන්නේ නැතුව බෙල්ල කඩාගෙන වැටෙන්න දීලා ඒ කියන්නේ ඒ කියන්නේ ගැස් දෙන්නේවත් බය වෙන්නේවත් නැතුව තේරුම් අරගෙන ඒක ඒ විදිහට බෙල්ල කඩාගෙන වැටෙන්න දීලා මම නැති බව. ඒ කියන්නේ ආනාපානේ හොඳට කරන උස්ම මගේ නහය උඩ තේරෙන අය උස්ම ඇදිලා එනවා. යනවා රස්නයක් දැනෙන්නේ නැහැ එළියට එනකොට සීතලක් පමණයි දැනෙන්නේ ඇතුළට ඇදිලා එනකොට දැනට. ඒ වගේම මේ දැන් නිින්ද ගියා කියලා තේරුණාම මම මෙතන ඉන්නවා මම වාඩි වෙලා ඉන්න අයුරු මගේ කකුල තියෙන විදිය මගේ ඒ ඔක්කොම මම බලනවා ඒ කියන්නේ මම දැන් බෙල්ල කඩාගෙන වෙලා තියෙන ඒත් මම නිදි නෙමෙයි මේ මේ ඉන්නේ සාමාන්‍ය තාත්තේ කිසිම සිතුවිල්ලක් එන්නේ නැහැ වෙලාවට පිටතද හිත යන්නේත් නැහැ නිදි නැති බව තහවුරු කරගෙන එහෙම තහවුරු නැබස නැවතත් ආනාපානෙ හිත හිත යොමු කරනවා ඒකට පිළිතුර ඒක හරියද නැත්නම් වැරද්දක් හදාගන්න තියෙනවද කියලා දැනගන්නයි ස්වාමීන් වහන්සේ අවශ්‍ය නෑ දීලා තියෙන උපදේශ විවිධ තැන් වලින් අහුලගෙන ගොනු කරලා තියෙනවා අර අන්තිමට කියපේක පොඩ්ඩක් නිකන් විනෝදයේ පිණිස නැත්නම් උද්‍යෝගයේ පිණිස නැත්නම් හිත සෙල්ලක්කාර කර ගැනීම පිණිස ගත්තොත් අපිට වෙලාවක් කියනවා නින්දද ඉන්නේ නැද්ද කියලා සතිය දිගේම ගිහිල්ලා ඒ වගේ දෙකට දෙතාවර වෙච්ච තැනකට ඉන්නවා. එතකොට අපි මේ නින්දක්ද නැද්ද කියලා උරගා බලන ක්‍රමයක් තියෙනවනේ, තහවුරු කරන ක්‍රමයක් තියෙනවනේ. ඒ තහවුරු කරන ක්‍රමය හරහා අපි දැන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාලා බලනවා. එහෙම නැත්නම් ආශ්‍රව ප්‍රසවාස මෙනෙහි කරලා බලනවා. එහෙම නැත්නම් මේ මොන හරි දෙයකින් හිත අවශ්‍ය ගන්න බලනවනේ. එතකොට අපිට වැටහීමක් ආවයි කියලා හිතුව මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා. එතකොට අපි ඉඳ ගත්ත ගමම ওই මොනම ප්‍රශ්නයක්වත් ඉන්නේ ඉස්සලා වාඩි වෙලා බලන්න මම දැන් නිින්ද ගිහිල්ලා නැහැ කියලා දන්නේ කොහොමද කියලා. පට්ටල වාඩි වුණා වාඩි වෙච්ච ගමන් බලන්න මම දැන් ඉන්නවා තාම ආනාපානේ පටන් ගත්තෙත් නෑ ඉරියව්ව සමබරයි මම දැන් නිින්ද කියලා නැති බව දන්නේ කොහොමද මම මැරිලා නැති බව දන්නේ කොහොමද මට සිහි විකලෙලා නැති බව දන්නේ කොහොමද කියලා බැලුවනම් අපි නොදැන හිටියට ඒක හැම චිත්තක්ෂණයකම තහවුරු වෙනවා අපට අවදිින් ඉන්න හැම චිත්තක්ෂණයකම මොකද්දෝ අපි මෙහෙවපු නැති දූත මෙහෙවරකින් අවදි බව තහවුරු කරනවා මැරිලා නැති බව තහවුරු කරනවා ක්ලාන්ත වෙලා නැති බව තහවුරු කරන ඕන ඕක තමයි අපි නිතරම අවද ඇසුරේ පවත්තන්න ඒකට නිදර්ශනයක් වශයෙන් තමයි මේ ආස්වාස් ප්‍රසවාස පෙන්වන්නේ සද්ද ඇහෙනකොට මෙනෙහි කරන්නේ හිතිරෙන මෙනෙහි කරන්නේ එතකොට මෙනෙහි කරන හැම චිත්තක්ෂණයකම කියනවා නෙවට නිින්ද ගිල්ල නැහැ මැරිලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ ඒ පේන දේ කෙලේශයක් වෙන්න පුළුවන් අකුසලයක් වෙන්න පුළුවන් මොනවා වුණත් මෙනෙහි නොකලත් බාහිර අරමුණු ආවා හෝ නොආවා හෝ මෙනෙහි නොකලත් හිතේ තියෙනම යන්ත්‍රයක් මම මැරෙලා නැහැ කියන්නේ. මට නිින්ද කියලා නැහැ කියන්නේ. මට ක්ලාන්ත වෙලා නැහැ. මේකට තමයි බුදුන්සේ භවය කියලා දැම්මේ. පැවැත්ම කියලා. භවය. මේකට බයයි. මේක දකින්නකොට බයයි. මේක නිකන් තනි වෙච්ච ගතියක් තියෙනවා. පාළු වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි එක්ක සංගීත භාණ්ඩයක් පැය කරනවා නැත්නම් සින්දුවක් අහනවා නැත්නම් පත්තරේ කියනවා නැත්නම් බුලත් එකක් අහනවා නැත්නම් චූයින්ගම් එකක් කපනවා නැත්නම් කයිවාරු කෙලිනවා අර මේකට තියෙන බය. භාවනා කරනකොට අපි වොමනාවෙන්ම සියලු කායික ක්‍රියා නැතර කරනවා. වාචසික ක්‍රියා නැතර කරලා හොඳට වටල වාඩිලා බලා ඉන්නවා. මේ හිත කොහොමද දැනගන්නේ මේ මැරෙන්නේ නැහැ කියලා. හිත කොහොමද දැනගන්නේ මට නිින්ද කියලා නැහැ කියලා. හිත කොහොමද දැනගන්නේ මට ක්ලාන්ත වෙලා නැහැ කියලා. බලනකොට තියෙනවා කියා ගන්න බැටුනට ඒක ඒක අත්දැකීමක්. මේක මෙහෙමමයි ਸਰවචනාංශය දකින්නේ. මෙහෙමමයි ආර්යයන් වහන්සේලා දකින්නේ. මෙහෙමමයි පෘතජ්ජනයක් දකින්නව පෘතජ්ජනය දන්නේ මේක මෙච්චර වටිනවයි. ස්වාමීන් වහන්සේ මේ හරියට නිකන් අර ස්ටාර්ට් එකේ තියෙන මේ වාහනයක් වගේ කොහොත් එලවන්නෙත් නැහැ. ඒක මොකොත් මේ අපි හිතලා කරන්නෙත් නැහැ. තල්ලු කරනවා යනවා කිසිම දෙන්නේ. හැබැයි මගේ හිත දන්න උස්ම වැටෙන ඔක්කොම ඒ කියන්නේ මට මාව බලන්න පුළුවන්. ඒ කියන්නේ අර මාව මොකේ කැමරාවකින් හරි මොකකින් හරි මම පණ පිටින් ඉන්නේ කියලා ඒ ඔක්කොම දැනෙනවා. ඒ වුණාට කිසිම දෙයක් මම බෙල්ල උස්සන්න. හැබැයි මේ මේ ස්වාමීන් වහන්සේ මීට කලින් පැවසූ විදිහට බය වෙලා මම ගැස්සිලා හැන්න මේක නිදි තමයි මේ ඉන්නේ කියලා ගැස්සිලා හැන්න. ස්වාමීන් වහන්සේ ඊයේ පැවසූ විදිහට මේක නිදි මත නෙමෙයි මේ විදිහට දැන් මේ කලබල නොවි මම ඒකට කිසිම මේ ගැස්සිලා හැරෙන්නත් මොකද සමහරක් වෙලාවට මගේ අත් එහෙම මෙහෙම හෙලවෙනවා නිකම්ම මම ඒක يعني හිතලවත් නෙමෙයි නිකම්ම වෙන එක වෙලා ඒක රිදිල්ලක් අන්දම නිකන් වෙලා ආපහු ඒ තත්ත්වෙම තියෙන මම මුකුත් කරන්න යන්නේ. ඒ විදිහට හැබැයි කාලය මයින්න බෑ මම හිටියේ පෑ දෙකයි පෑ කාලයි කියලා මයින්න බෑ. ඒක ඒක නිකන් අර නිකන් හිස් අවකාශයක් වගේ ඒක දිගටම තියෙන. ඒක මයින්න බෑ මෙච්චර හිටියේ කියලා සරකන. ඒ නිසා කාලය බැනීම අකුසලයක් කාලය බැනීම දන්නවනම් සංසාරේ. බුදුචානන්සේ කියන්නේ අකාලිකයි. ධර්මයට ගිය ගමන් කොහෙද ඉන්නේ මොකද කරන්නේ කාලය පිළිබඳ හැඟීමක් නැත්නම් අන්න පිරිසිදු හිත ඇවිල්ලා තියෙනවා. ඒක මේ මගේ ටික මේ මගේ නොවන ටික කියලා දැනීම තියෙන තාක්කල් කෙලෙස්. දේශය අල්ලලා. ඒතර අපි බහිරව වෙලා. පෙරේතෝ වෙලා. වාසලියෝ වෙලා. මේක බල්ලලා මේක නැතු ගිය වෙලාවට අර බය ගතිය නිසා යවිට එච්චරේ පහසුවක් හම්බෙලත් කෙලෙස් නැති ගතිය ආවත් අකාලික ගතිය ආවත් බය නිසා අච්චර වටිනා දෙයක් අපි පැත්තකට දාලා ආයෙත් ඒක කරලා වෙලාව දිහා බලලා ලකුණු හදාගන්න. ඒසයි ඌරට අසුචි කන්න නැතුව ජීවත් වෙන්න බෑ. ඒක නැත්තම් නිකන් උණ වගේ උට. ඉතින් ඉඳලා වටේම ඉඳින් වන්ති ජරාව කන්න ඕනේ. ඒ නිසා අපිට පිරිසිදු භවයේ ඉන්න බෑ. කුඩලට කොට්ටේ උඩ තිබ්බා වගේ. ඒක අපිට කියන්න තියෙනවා හා පාළු ගතියක් වගේ දැනන වෙලාව ගියා දන්නෙත් නැහැ ඉන්නේ ඉතිව දන්නෙත් නැහැ මට සතියක් තිබිලා නැහැ මට සමාධියක් තිබිලා නැහැ මොකද උනේ දන්නේ නැහැ බුදුහාම කියනවා ඔකට තමයි බෝල සතිය කියන්නේ ඔකට තමයි බෝල සමාධිය කියන්නේ එතකොට තේරෙන්නේ නැති උනාට ඔන්න මං කියනකොටම සැරෙන් කියන බෑ බුදුහාමරෝම කියන එකක් නැහැ බුදුහාම කියන්නේ වෙනම තාලයකට මේ මෙතෙන්ට ගන්න මේ අමනකන් තකතිරුකම් කොච්චරක් කියලා ටොං ගාණක් අයින් කරන්න වෙයිද මේ ඉඳගෙන ඉඳගෙන ඒත් ඒක වැහන්න ඕනේ නැහැ. අහපුවා මේක හොඳ පෙට්ටියක දාලා වැහුවා වගේ පිරිසිදු වෙනවා. මේ බාල්‍යවල මේ මම ඉන්න හැටි දකින්න බෑ. ඒකට කියනවා මේ අභිධර්මයේ කටපාඩම් නැති නිසායි. මේ බුද්ධ ආගම පිළිබඳ PhD එකක් ලැබිලා නැහැ මට. අර සූත්‍රය දන්නේ මේ මොන සූත්‍රයක්වත් ඕනේ නැහැ නේ ඔකට. කියලා දෙන්න නැතුව කරන්නේ නැහැ. නමුත් කියලා දුන්නට පස්සේ අපි නොකරන්න බැරි වෙදකම් කතා කරනවා මිසක්කා. ඉඳගෙන ඉන්නකොට හෝ හිටගෙන ඉන්නකොට මේ ඉන්න ඉරියව්ව ගැන දැක ගන්න. ඒ කයේම ස්වභාවය. ඒකට මේ වෙන ඥාන අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් ඒකට අගේ කරන්න දන්නේ නැහැ අපි. ඒකයි මේ නිවන, ඒකයි මේ භාවනා, ඒකයි මේ ප්‍රතිපදා, ඒකයි මේ කෙලස් කපණ කියලා දන්නේ නැතුව අපි මේ කාලයට සහ දේශයට දාලා තරදි දාලා මනමන ඉන්නවා. ඒ කොච්චර අමනකම් කරත් ඒ කොච්චර මොඩකම් කරත් භාවනා කරලා සුදු වේලාවකින් ওই දෙකම නැතු වෙනවා. මතක තැනත් හිටපු තැනත් මතක නැති වෙනවා කාලයත් මතක නැති වෙනවා. එතකොට තමයි සමහරලාට රෑ 11ට 12ට මට ඊමේල් එවනවා ස්වාමීන් වහන්සේ දැන් මම මොකද කරන්නේ? ඉතින් ඊට පස්සේ සුපර් මාකට් එකකින් කෙලස් ටිකක් ගිහලා දාන්න ඕන. මේක දාලා කක්ක ටික කකා හිටපන්. එතකොට ඔන්නේ ඉන්න තැනක් තේරෙනවා. වෙලාවක් තේරෙනවා. හරි ෂෝක්. එද අපි කොච්චර පස්ස ගැව්වත් ධර්මයේ සජීවී සර්වඥාන්සේ කියපු දේ අකාලිකයි නොයව කල නොයව ප්‍රතිඵල දෙනවා අර හිතේ තියෙන මේ මතිමතාන්තර ටික අයින් කරලා පේන දේ පේන හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් ඉදිරිපත් කරන්න අත්‍යවශ්‍ය නැහැ ඉදිරිපත් කිරීමේ තව කෙනෙක් දැනගන්නේ ඊට පස්සේ තේරෙනවා මෙච්චර සරල පණිවිඩයක් කියන්න 84000ක් ධර්මස්කන්ධය බුදුහාමුදුරන් කියන්න සිද්ධ වුණා තේරුම් ගත්තට පස්සේ නම් තේරෙනවා මේක ඉච්චර වචන වල තියෙන වැඩක් නෙවෙයි නමුත් ඉතින් වෙන ක්‍රමයක් නැහැනේ. ඒක නිසා පුළුවන් තරම් බලන්න ඉඳගත්තර පස්සේ තමයි පුළුවන් තරම් කයට මෛත්‍රී කරලා පහසුවර දීලා මට මේ මම මැරිලා නැති බව මට හොඳටම ෂුවර්ද කියලා. මට නිින්ද කියලා නැති බව මට හොඳටම ෂුවර්ද. මට ක්ලාන්ත වෙලා නැති බව හොඳටම ෂුවර් නම් ඕක තමයි මූල භාවනාවක තමයි මැද භාවනාවක තමයි අගත් වෙච්චර. අනේ ඒ ටික දිගට පවතිනකොට පේනවා මොන බාධාවක් ආවත් මේක වගේ මේ බලන தත්ත්වයේ වගේ නෙමෙයි එන සියලු බාධාවල් తాවකාලිකයි. මේක නෑ. මේ මැරිච්ච නැති බව දන්න ගතිය කිසි වෙනසක් වෙන්නේ නෑ. ජයනුකම පිළිමකම වෙනසකුත් නෑ. පයිසර ගියා කියලා වෙනසකුත් නෑ. පැවිදුණයි කියලා වෙනස් වෙන්නේ නෑ. ඒක මට නිින්ද නැති බව ගිය නැති බව දැන ගැනීම පයිසට යමක් නෑ. මට ක්ලාන්ත වෙලා නැති බව දැන ගැනීම වයසට යමක් නෑ. ඒ අතරමැද සද්ද එනවා යනවා වේදනාව එනවා යනවා ඕවා ගැන කතා කරන්න කිව්වොත් මේක අමතක වෙනවා. ඒ නිසා අපි ඒව ගැන කතා කරන්න ඕනේ. මේක රැක ගන්නා ස්වරූපේ. සක්මන් කරන බයන මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ. ඇවිදිනවා. ඇවිදින බව දැනගෙන තමයි වම දකුණ වශයෙන් බලන්නේ. නමුත් ඇවිදින බව මතක නැත්තම් ඉතින් පරාදයි. නිදාගෙන ඉන්නකොට බලන්න ඉඳගෙන නෙවෙයි මං ඉන්නේ. හිටගෙන නෙවෙයි මං ඉන්නේ. ඇවිදින්න නෙවෙයි නිදාගෙන බව දන්නවනම් මේ ඉරියව් හතරෙම තියෙන සමාකාර කුසල් රැස්වීමේ අවස්ථාව. නිසා ඉස්සරහට යනකොට භවනා මධ්‍යස්ථාන මේ යන්න ඕනෙත් නෑ. සුදු වෙන ගන්න ඕනක මොකුත් නෑ. අවත ඉන්න පිළිස සිල්ලුතු වෙන්න ඕනෙත් නෑ. Taman දන්නවනම් Tamanගේ ඉරියව් පවතින හැටි. ඒක තමයි පටන් ගන්න. ඊට පස්සේ ඕන තරම් ධර්ම කරුණු මතුවලා එනවා. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. දැන් අපි පැයක පමණ කාලයක් අරගෙන තිනවා. වෙන ප්‍රශ්න ප්‍රකාශන නැත්නම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව ගරු ස්වාමීන් වහන්සේ ගොම් ප්‍රශ්නයක් අහන්න හදන්නේ අද නම් පැහිය කියලා බැනුම් අහන වෙන එකක්. උගාකල් භාවනා කරපු මිනිස්සු සෑහෙන මොඩකම් තියෙනවා ඒක ඇත්ත. මට ඒක තමයි මතක් වුණේ ස්වාමීන් වහන්සේ කියනකොට මේ සක්මන් භාවනාව ගැන මේ දවස් දෙකේම ගොඩාක් ප්‍රශ්නයි පිළිතුරුයි කියුණා. ඇත්තටම මමත් ප්‍රශ්න කීපයක්ම ඒ ගොනුවට එකතු කරා. අද දේවරුවේ සක්මන් භාවනාව පැරද්දි දැන් සහැල්ලු බව, තද බව මෙනෙහි කරමින් යන අතර ටික වේලාවක් යනකම් දැන් සැහැල්ලුව ඉවර වෙලා තද බව ඇති වෙන්නේ සැහැල්ලුව ඇතුව නැතුව ගියා. ඔන්න දැන් තද බව ඇති වුණා. දැන් තද බවත් ඇතුව නැතුව ගියා. අන්න ඒ ටික නිතරම නිතරම නිතරම මතකයට මෙනෙහි කරන්න වගේ යොමු වුණා. එනට දැන් සාමාන්‍ය මෙතෙක් කල් එහෙම ඇතුව නැතුව යන කතාවක් ආවේ නැහැ. අද තමයි දැන් සැහැල්ලුවකම නැතුණ ඇති වෙලා නැති වෙලා ගියා. තදකම ඒ ටික ටිකක් වෙලා යනකම්ම අමාරුණා ඒ සිතිවිලි ටික නැති කරගන්න. සක්මන් භාවනාවේදී ඒ සිතිවිලි ඇතුව නැතුව යන එක මෙනෙහි කරන එක වැරදි නේද සාමින්වහන්සේ? අතරම මෙනෙහි කිරීමේදී ගන්න අපි පරමාර්ථ ධර්ම නෙවෙයි සම්මුතිය. මෙනෙහි කරන්නේ වම දකුණ ඔසෝනවා තබනවා යවනවා ආදි වශයෙන් සම්මුති ක්‍රියා ඕනාම පද ඒක ඇතුලේ තියෙන ධාතු මනසිකාරය තමයි බරගතිය හැලු ගතිය ඒව මෙනෙහි කරන්න යන්නේ ඒව අර සම්මුතිය ඇතුලේ පේන දේ ඒව වාර්තා කරනවා මට මෙහෙම පවේ පොළවේ තියෙනකොට හැලු ගතිය නැති විතර තද ගතිය පටන් ගන්නවා නැත්නම් පොළවේ තද ගතිය වැටුණා ඒ මිතකොට කකුල හැලු බව වැටුණා මොන විදිහකට හරි මේක සම්බන්ධ කරන්න ඕනේ තැබීමේ සම්මුති ක්‍රියාවට. සම්මුති ක්‍රියාව නම් කරාට මම තැබීමක් වශයෙන් නම් කරාට මට පේන දේ තමයි තද ගතිය, හැලු ගතිය ආදී නම් પરමාර්ථයට මේව මෙනෙහි කරන්න යන්නේ. මොකද ඒව මෙනෙහි කරන්න ගත්තොත් ඒ වගේ මතුවීම බොඳ වෙලා යනවා. වඳ වෙලා යනවා. මොකද ලක්ෂ කෝටි ගාණින් ඒක එනවා. මෙනෙහි කරන්න බැරි තරම් වේගින්. ඒව රිත්තකට තමයි සම්මුති කියලා කියන්නේ. අය තැබීම, එසවීම, යැවීම ඒව සම්මුති. සම්මුතියෙන් එහාට මෙනෙහි කරන්නේ නැහැ. අරව මෙහෙය කරනකොට වැටෙන දේ. වැටෙන දේ පුළුවන් තරම් අවුල උකහා ගන්න ඕනේ. පුළුවන් තරම් අවුල ගන්න ඕනේ. පුළුවන් තරම් කමටහන සාකච්ඡාවට යොමු කරන්න ඕනේ. හැබැයි මේ මේක දාන්නේ කොයි වාජනයටද කියලා කියන්නේ. මේ චතගතිය වැටුනේ පය තියෙනකොටද, ඔසවනකොටද, යවනකොටද, වම කකුලටද, දකුණු කකුලටද කියලා ඒ උකහාගත්ත දේ ඒ පරමාර්ථ ධර්මයේ උකහාගත්තේ මොන සම්මුතියද කියලා කියන එක අනුයි යෝගාවචරයේ තොරතුරට ගුණයක් වෙනවා. කෙටියෙන් උත්තර කියන්න තියෙන්නේ මේ තද ගතිය හැලු ගතිය වගේ දේවල් මෙනෙහි කරන දේවල් නෙමෙයි. අද තියෙන ප්‍රශ්නේ අර ඇතිව නැතිව යනවා කියන දේ මතක් වුණ එක තමයි ඒක මතක් වුණාට කමන්නේ අපි එලවන්න යන්නේ මේක අපි කරගෙන කරගෙන යනකොට ඒකේ මේ පරිසරය නිසා ඒ ක්‍රියාදාමයට හොඳට උත්සන්න වෙනකොට ආසන්න වෙනකොට දුරින් ඉඳලා බලනකොට හැමදේම නිට්ටයයි ඒකට ලං වෙලා බලන්න බලන්න තමයි ඒකේ අනිත්‍ය ගතිය වැඩි වෙන්න පටන් අරගන්නේ. සක්‍රීය ගතිය වැඩි වෙන්න පටන් අරගන්නේ. සන්තති ගතිය වැඩි වෙන්නේ. ඉතින් භාවනාදි කරන්නේ අපි මෙනෙහි කරන මනසයි අරමුණයි දෙක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ලං කරනවා. ලං කරනකොට හරියට මයික්‍රොස්කෝප් එකකට දාලා ලොකු මැග්නිෆයින් ග්ලාස් එකකට දැම්මට පස්සේ ඔන්න තේරෙන්න පටන් අර ගන්නවා. අර බලපු වස්තුවම ගොඩාක් සවිස්තරයි. සජීවී. ඒකට පණ තියෙන්න ඕනේ සජීවී වෙන්නේ. ලෝකේ කියන්නේ කම්පන චංචල. ඒක දකින්න නැති එක තමයි ඈත ඉඳලා බලනකොට වෙන්නේ. ඈතල බලනකොට හිතට පේන්නේ. ඒකට කියනවා සන්තතිය කියලා. කිච්ච ගණය, සන්තති ගණය ආදි වශයෙන් එතකොට නිට්ටියව පේනවා. නමුත් ළඟට ගිහලා බලනකොට කිසි දෙයක නිට්ටියකමක් නැහැ. භාවනාවෙන් කරන්නේ ලං කරලා පෙන්නනවා. ඉතින් ලං වෙච්ච ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ඇතිවීම නැතිව පටන් ගන්නකොටම ඒක વિશે හිත ව්‍යාපෘත වුණොත් අර ලං වීමේ ක්‍රියාවලිය බාල වෙනවා. අපිට කරන්න තියෙන්නේ මේ කරගෙන ගිය ලංවීමේ ක්‍රියාවල දිගට යන්න. එතකොට ඇතිවීම නැතිවීමේ ගොඩක් පරිණාම සිද්ධ වෙනවා. ඉස්සර රිටි කැටිටි වශයෙන් තමයි ඇතිව නැතිවීම. ඊට පස්සේ හැම රිට්ටක්ම කැටිත්තක්ම තව විභජනය වෙමින් කැඩි කැඩි තාම කුඩා කුඩා අංශ වලට යනවා. කුඩා අංශුවක නැතිවීමක් නෙමෙයි ඇතිවවක් නෑ. නිතරම වෙනස් වෙනවා. ඒ වගේ කොහොමඩක්වත් ඉසුබුලන්න තරම්වත් විවේකයක් නෑ. රිටි වශයෙන් කැටිටි වශයෙන් බැලුවොත් තමයි අපිට මේ ඇතිවීම නැතිවීම අරුමයක් වෙන්නේ. පුංචි අංශ වලට ගියාට පස්සේ ඒක ඒකම තමයි ස්වභාවය. ඒ නිසා අපි දවසින් දවස අරමුණ දිහා බලන්න ලඟ වෙන ප්‍රමාණය අනුව අරමුණේ මුනත පැතිකඩ ආකල්ප විශාල වෙනසක් ඇති වෙනවා. එක වාක්‍ය නැවත කියනවා අරමුණට ලඟ වීගෙන එනකොට පළවෙනි වතාවට රීති රීති කැටිති රොත්තවල් වශයෙන් ඇතිව නැති වෙනකොට ඒකට හිත උඟක් ව්‍යාපෘත වුණොත් ලං වීමේ ක්‍රියාවලිය බාල වෙන්නේ. අපිට කියනවා ඔය දෘෂ්ටි කෝණයදී ඔහොම තමයි පේන්නේ. හැබැයි මේ ලංවීමේ ක්‍රියාවලිය අඩපණ කරගන්න එපා. බාල කරන්න එපා යන්න. එතන ගියාට පස්සේ ඒක තව තවත් කැඩි කැඩි, තව තවත් බිනි බිනි ඇතුළට අරගෙන යන්න පටන් ගන්නවා. ඒකයි සරලයි. ආච්චරම් බණින්න දෙයක් ඒක නෑනේ. දැන් අපිට තියෙන පැයක විතර කාලයක් සක්මන් කරන්න. ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා සාමික භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ඒ බැන්නට තරහ වෙන්න බෑ තෙරුවන් සරණයි